ධර්මානුශාසනා ධර්මානුශාසනාව පවත්වන්නේ අම්බලන්කුට ගල්දුවේ ගුණවර්ධන යෝගාසන වාසී පූජ්‍යපාද නා කුලියන්නේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගාථා දෙකින් ඊටාම උතුම් උපදේශයක් සඳහන් වෙනවා නකම් කම්මං කතං සාදු යං කත්වා අනුතප්පති යම් ක්‍රියාවක් යම් වචනයක් යම් කර්මයක් සිද්ධ කොට පසුතැවීමට සිදුවේ නම් යස්ස අසුමුකෝ රෝදං විපාකං පටිසේවති කඳුළු වැකුණු මුහුණේ හඬ හඬ විපාක විඳින්න සිදුවෙන යම් කර්මයකින් නම් නකං කම්මං කතං සාධු එලන්නක් නොකට යුතුය පංච කම්මං කතං සාධු යම් කත්වා නානුතප්පති යම් වචනයක් යම් ක්‍රියාවක් යම් සිතිවිල්ලක් කර්මයක් සිදුකොට පසුතැවිල්ලක් නොවේ නම් යස පපීතෝ සුමනෝ විපාකම් පටිසේවති යම් කර්මයක විපාකය පිරුණු මුහුණින් එවාගෙම පිපුණු මුහුණින් සතුටු මුහුණින් විඳිය හැකි නම් එවැනි කර්මයක් කටයුතුයි කියන එක මේ ගාථා දෙකෙන් දැක්වෙනවා. දිනක් බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන රජගහ නුවර ජෙපිලිවිලම් පිරිසුඟා වැඩියා. මේම සංඝ පිරිස පිරිවරාගෙන වඩිනකොට ප්‍රාතිහාර්ය සහිතවයි වඩින්නේ. සවනක් ගැන බුදුරස් මාලා මැද්දේ තබන තබන පියවරක් ගානේ නෙළුම් මල් පිපෙන සිල්පතුල් පිළිගනිමින් යුතුව ඒ වගේම මිනිසුන් පැනදී ආභරණ දිරිසෙන්න නාද කරන්න වෙමින් ආහසේ පියාසර කරන පක්ෂීන් බිමට බැල නාද කරද්දී ඇතුන් කුංච නාද කරද්දී අශ්වයන් හේසාරව කරද්දී නිවෙස් වල තිබුණු තූරි බාණ්ඩිබේ නාද වෙද්දී මේ වාගේ කුදුම ප්‍රාතිහාර්ය සිදු වෙනවා ඒ පෙළහැරින් වදිනකොට. එදා හරියටම බිම්බිසාර මහ රජුරුවන්ගේ උයනේ මල් නෙළන සුමන කියන මාලාකාරයා සමම්පිච්ච මල් නැලියට නෙලාගෙන පාර්ථ බැස්ස වෙලාවයි. රජතුමාට සෑම දාසෙම සමම්පිච්ච මල් නැලි 8ක් මේ සුමන මාලාකාරයා සපයන්න ඕනේ. ඕට වැටුපු ලැබෙන්නේ ලංකාව වුණු ආකාරයි. මේ මිනිසයා සසර බොහෝ පින් කරගෙන ආපු කෙනෙක්. නමුත් මේ ජීවිතේ පිනක් කරගන්න අවස්ථාවක් අව ලැබිලා නැහැ. ඒ තැනැත්තා මාසික නෙලාගෙන පාර්ථ බහිනකොට මේ බුද්ධශ්‍රීය දැක්කා. දැකලා පුදුම විස්මිත ප්‍රසාදයකටපත් වුණා. පත් වෙලා හිතුවා අනේ මේ විදියේ දස් වේදන බුදුබදක් ඇති සරුවක්ඥන් වහන්සේට යමක් පූජා කරගන්න නැත්නම් එතකොට හිතුණ අතේ වෙන දෙයක් නැහැ. රජුරවන්න ගෙන යන සමම්පෙච්ච මල් විතරයි තියෙන්නේ. හිතුවා දැන් සමම්පෙච්ච මල් අද රජුරන් නුදුන්නොත් මගේ අත්පා කපයි. නැත්තම් ගෙලගසා දමයි. නැත්තම් රටින් නෙරපයි. සිදුවන්නේක් වේවා. මම අද මාසික පූජා කරන්නෙමි කියලා ඉස්සරහට ගියා. ඉස්සරහට ගින් වැඳලා අවසර ගන්නකොට බුදුරජාන් වහන්සේ නැවතුණා. මේ තැනත්තා පුදුම ගෞරවයකින් තමන්ගේ ගෙනගිය සමම් පෙච්චමල් දෝත දෝත අහසට දැම්මා. බුදුරජාන් වහන්සේගේ සිරසට ඉහිදී ඉහලින් අහසට දැම්මා. ඔක්කොම උඩින් වියනක් වාගේ පිහිටියා. ඊපස්සේ දකුණු පැත්තේ වම් පැත්තේ පිටිපසට ඔය වගේ මල් ලියනකොට ඔක්කොම තිර තිර වාගේ පිහිටියා. දැන් බුදුරජාන් වහන්සේ සමම්පෙච්ච මල් තිර වලින් වැටෙලා සමම්පෙච්ච වියනකින් යුතුව දැන් මේ වැඩේ ඉන්නවා. මෙතුමාට ඉවසන්න බැරි ප්‍රීතියක්. ඉතින් බුදු පාමුල වැඳ වැටි ප්‍රාර්ථනාවක් කළා. ඉතින් ඒ තුන්වත් පාරෙන් බින්දක් අයින් වෙනකොට බුදුරජාණන් වහන්සේ වඩිනවා. වඩිනකොට මේ මානසික ආහසේ සරුවඥාන් වහන්සේ එක්කම පාවෙවි ගියා. මිනිස්සු වටපිටාවේ තියත් මේක දැකලා මහත් කොල්වරහණී සාදුකාර දුන්නා. බුදුම සාදු හඬක් පැතුරුණා. මේක රජවාසලටත් හොන මේ සාදු හඬ. රජ්ජුරුව ඇමති කෙනෙක් කියව මොකක්ද මේ සාදු ගෝසා බලන්න කියලා. එතනත් ගිහින් බැලුවා මේ පුදුමේ දැකලා රජ්ජුරුවන්ට දැනුම් දුන්නා. පස්සේ රජ්ජුරුව ආරාධනා කරන්න කිව රජවාසයට වඩින්න. ඉන්දපාතේ. මෙයදියා. ඔය අතරේ පුදුම දෙයක් වුණා. දැන් මාලාකාරයා මාසික පූජා කරලා ගෙදර ගියානේ. ගෙදර ගියා මුදල් තිබුණේ නෑනේ. මිරිඳෑම කෝ අද මුදල්. සික්වානේ මුදා කොහෙන්ද මං අද මාසික පූජා කරානේ. ඉතින් ඒ අත්ත බය වුණා. ඒ කියන රජුරන්ගෙන් දඬුවම් ලැබෙයි කියලා දරු පැටවුනොත් එක්ක අඳගාන ඉක්මනින්ම ගියා රජවාසයට. ගිහින් රජුරවන්නේ වැඳලා කිව්වා අනේ දේවයන් වහන්සේ මගේ නම් වරදක් නැහැ. දරුවන්ගේ වරදක් නැහැ. අපේ ස්වාමියා අද මහ රජුරවන්නේ කියන ඉතින් මාසික පූජා කරලා අනේ අපිට දඬුවම් දෙන්න එපා දෙන දඬුවමක් යාට දෙන්න කියලා. ඉතින් රජ්ජුරුව බොහෝම ඥාන සම්පන්න කෙනෙක්. සෝවාන් වෙච්ච කෙනෙක් නේ. රජ්ජුරුව කිසිම කලබලයක් නැතුව ගහ අගදර යන්න. මම ඒක බලා ගන්නම් කියලා. ඉතින් බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ රජවාසයට වැඩම කරවගත්තා. ඇතුළට වඩින්න අකමැති වුණාම ඉස්සරහින් විශාල මණ්ඩපයක් ඉදිකලා. ඉදිකලා බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ වඩා හිඳුවලා බොහෝම ගෞරවයෙන් දම්පැන් පිළිගැන්වුවා. වළඳන අවසානයේ අනුමෙවැනි දේශනා කළ ආපසු ගන්ධ කුටිය වඩින තුරුම මේ මල් ටික පසුපස්සේම අර වගේ ආවා. ගන්ධ කුටි දොරටුවේදී තමයි මේ මල් ටික බිම වැටුනේ. ඉතින් මේ ප්‍රවෘත්තිය මුළු මහත් රජගහ නුවර පැතිරී ගියා. අන්තිමේදී රජුරෝ මේ සුමන මාලාකාරය කැඳෙව්වා. නොදන්නවා ගෑව අද මට කියන මල්කෝ දේවයන් වහන්සේ අද මට පුදුම භාග්යක් ලැබුණා. මාසික නෙලාගෙන පාරට එනකොට බුදුරජාන් වහන්සේ වඩිනවා. මගේත ප්‍රීතියෙන් ඉපිලී ගියා. මට වෙන දෙන්න දෙයක් නැහැ. මං කල්පනා කළා මහරජුරෝ මගේ අත්පාසින්ද, ජලසින්ද, රටෙන් නිරපුවත් සිදුවන්නක් වේවා. මම අද මල් පූජා කරන්නේ මේ කියලා මං ටික මල් පූජා මම මල් ටික පූජා කළා. ඒතොර රජුරෝ කිව්වා බොහෝම වටිනා පින්කමක් නේ. මට මල් දුන්නා නම් කහවණු අතයින ලැබෙන්නේ. දැන් ඔබ බුද්ධ පූජාවට මල් පූජා කරන නිසා අනන්ත ජාතිවල ඔබට ලෞකික සම්පත් හා ලෝකෝත්තර නිවන් සුව ලබන්න හේතු වෙනවා. බොහෝම හොඳයි මම සාදු කියලා අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් වෙනවා. අනුමෝදන් වුණා පමණක් නෙමෙයි. මේ පුජ්‍යලයාට පුදුම විදිහේ සම්පත්තියක් දුන්නා. ගම්වර 8ක් ආදායම් ලැබෙන ගම්වර 8ක් නිින්දගම් කොට දුන්නා. ඇතුන් 8 දෙනෙක්, අශ්වයන් 8 දෙනෙක්, රථ 8ක්, කිරිදෙනුන් 8 දෙනෙක්, එවැනිම 16න් 8 දෙනෙක් 16න් 8 දෙනෙක් සියලුම සම්පත් වලින් 8ට දීලා සංකාවුණු 8 ලක්ෂයක් සෑගේ දුන්නා. අර ගින්දරිලා කියන්නේ දඬුවම් දෙන්නේ කියලා දැන් ඔන්න දුන්න දඬුවම. ඉතින් පස්සේ මේ තුනා ඒ ජීවිතේ මෙච්චර සම්පන්න ලැබුණා ලබාගත්ත මේ මල් පූජාවෙන්. මේක ආනන්ද ස්වාමීන් වහන්සේට දැනගන්න ලැබෙන බුදුරජාන් වහන්සේගෙන් ඇහවා ස්වාමීනි මේ සුමන මාලාකාරයට මෙලොවම ආනිශංස ලැබුණා මල් පූජාවෙන්. මතු සසර කොහොමද මේ තැනත් ලැබෙන ආනිශංස? බුදුරජාන් වහන්සේ අනාගත වාක්‍ය දේශනා කළා. කප්පානි සතසහස්සානි දුක්ගති නගමිස්සති. පත්වා දේව මනුස්සේසු ඵලං ඒතස කම්මුනෝ පච්චා පච්චේක සම්බුද්ධෝ සුමනෝ නාම භවිස්සති. මේ කුසල කර්ම බලයෙන් මේ තැනැත්තා කල්ප ලක්ෂයක්ම සුගති ලෝකවල සැප විඳිනවා. ඒ කාලේ අපායට යන්නේ නැහැ. සිව් අපායට යන්නේ නැහැ. දිව්‍ය මානුෂ බ්‍රහ්ම සම්පත් විඳිනා කල්පලක්ෂයක්. කල්පලක්ෂයක හැබැයි මේ මිතුමා සුමන කියන නමින්ම පසේ බුදු වෙනවා කියලා අනාගත වාක්‍ය දේශනා කළා. එදා රජවාසල අභියස මණ්ඩපයේදී ලක්ෂ සංඛ්‍යාත ජනකාවක් එක්කාසු වුණානේ මේ ආශ්චර්යය දකින්නේ. එදා අනුමෙනි දේශනාව සානේදී 84000ක් තරම් විශාල පිරිස මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. මෙන්න මේ වාගේ පුදුමාචාර්ය සිද්ධියක් රජගහ නුවරදී සිද්ධ වුණා සුමන මාලා කාර්යාගේ සමම්පිච්ච මල් පූජාව නිසා. දැන් අපිත් මේ බුද්ධ පූජාට මල් පූජා කරනවා, ගිලන්පස පූජා කරනවා, ආහාර පූජා කරනවා, ගෞරවයෙන් වඳිනවා පොදුන අපට කොච්චර ආනිසංස ලැබෙයිද? ඒ නිසා අපි හැම වෙලාවෙම මේ සංඝ රත්නයේ දම්කන් පිළිගන්නන විට එවාගේම බුද්ධ පූජා පවත්වන විටත් අපේ සිතේ යම් යම් පමණද ශ්‍රද්ධාව අවදි කරගත්තොත් ප්‍රඥාව අවදි කරගත්තොත් ඒ කර්මත අපට මේ ආනිසංස ඵල විපාක ලැබෙනවා. හැබැයි ඉතින් සසල වසනාතුරු අර ਸਰව ආස්තක ਸਰව චතුෂ්ක ਸਰව සෝලසක සම්පත් ලබන්නේ නෙමෙයි අපේ එකම සම්පත්තිය තමයි සසර දුකින් එතර වේ ලැබෙන අමා මහ නිවන් සම්පත්තිය. එනිසා අපි නිවන් සඳහාම මේ කුසල් කරගන්නා එදා සුමන මාලාකාරයා කල්ප ලක්ෂයකින් මතු පසේ බුදු වෙන්න හේතු වුණේ ඒ වෙනකොට ඔහු මහා කල්ප අසංඛ්‍ය දෙකක් බෝධි සම්භාර පුරාණය තිබුණේ කියලා. එතකොට බස් රසේ බුදු වෙන්න අඩුම ගානේ දෙයා සංඛ්‍යය කල්පලක්ෂයක් කරුම් පුරන්න ඕනනේ. දෙයා සංඛ්‍ය කල්පලක්ෂය. අසංඛ්‍යයව දෙකකුයි කල්පලක්ෂයක පෙරම් කරන්න ඕනේ. අපේ බුද්ධ ශාසනය සම්මුඛ වෙලා තියෙන මහා කල්ප අසංඛ්‍ය දෙකක් ගෙවිලා නිතුමාට. බොද් සම්භාර පුරන්න පටන්ගෙන. අන්න ඒක නිසා ඒ විදිහේ මහා පින්කමක් එදා සිද්ධ වුණා. ඒවා අපි සිහි කරනකොට කියවෙනකොට අපටත් පහළ වෙන්නේ කුසාසිත. අනේ මේ වාගේ කුසාසිතක් නේද මේ පහළ වුණේ. දැන් එතුමාගේ තේ පහළ වුණ කුසාසිත බලන්න බුදුරජාන් වහන්සේගේ දර්ශනයෙන් චක්ෂුද්්වාරික කුසල චිත්ත වේති පහළ වුණා සෝමනස්ස සහගත සාධුවාඳ ඇසීමෙන් සෝතද්්වාරික කුසල චිත්ත පහළ වේති පහළ වුණා සෝමනස්ස සහගත තමන් පිච්ච මා සුවඳ විඳීමෙන් ධානද්්වාරික කුසල චිත්ත වේති පෙළි පෙළි පහළ වුණා ධානද්්වාරික වශයෙන් එවාගෙම බුදුරජාන් වහන්සේගේ ගුණස්කන්ධයේ සිතට නැගීමෙන් මනෝද්වාරික වශයෙන් කුසල චිත්ත වේති පහළ වුණා බුදුරජාණන් වහන්සේගේ අර ශ්‍රාවණක් ගන්න බුදුරැස්මාලා මැද්දට පාත් වෙලා ශ්‍රීපතුල පිරිමැදීමින් වඳින්දී අර කායද්්වාරික වශයෙන්ද කුසල චිත්ත වීති පහළ වුණා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපතුල බොහොම සිනිඳුයි. ඒක අත ගන්නකොට බොහොම මෘදු භාවයක් ඇති වෙන්නේ. ඒක අත ගන්න කොච්චර මානසික සුවයක් ඇයිද? ඒ කායද්්වාරික කුසල චිත්ත වීති පහළ වුණා. මේම දොරටු හයෙන්ම කුසල චිත්තයේදී පහළෙමින් තුමා සෝමනස්ස සාගත වූ ඥාන සංපයුක්ත වූ කාගේවත් විධානයක් නැමැතිව අසංකාරික වූ ජීවිත පරිත්‍යාගයෙන් තමයි ඒ කුසලයේ සිද්ධ කරගත්තේ. ඒක මහා බලගතු ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුලයේ කුසලයක් වුණා. ගෙදර ගිහිල්ලත් ඒ සන්තෝෂමයි විඳගත්තේ. මහරජුරුවන් ඉදිරියේත් ඒ සන්තෝෂමයි විඳගත්තේ. ඒ වගේ අපි කුසලයක් කරන වෙලාවේ සෝමනස්ස සහගත වූම සිතක් ඇති කර ගැනීම වැදගත්. ඥාන සංප්‍රයුක්ත මිසකක් පහල කර ගැනීම වැදගත්. සමහර කෙනෙක් කියනවා සෝමනස්ස සිතට වඩා ගැඹුරුයිනේ උපේක්ෂා සාධක සිත කියලා. එහෙමනම් බුදුරජාණන් වහන්සේලා පස්තිම භවයේ ප්‍රතිසන්ද ගන්න ඕනේ උපේක්ෂා සාගත සිතින්නේ. එහෙම නැහැ. මහා බෝසතාණන් වහන්සේලා අන්තිමට අන්තිමාග්‍රාමයේ ප්‍රතිසන්දි ගන්නේ සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත කුසලයක විපාකෙකින්. එනිසා උන්වහන්සේලා ඒ කුසල චිත්ත වීතියේ විපාකෙන් තමයි සෝමනසසාගත ඥාන සම්ප්‍රයුක්තය මහා විපාක සිතියෙන් පරිසම්දිගන්නේ. ඒක ආචාර්ය සිද්ධියක්. ඒක තවත් කියනවා මෛත්‍රී පූර්ව භාග සෝමනසාගත ඥාන සම්ප්‍රයුක්ත සිත කියලා. මෛත්‍රී පූර්ව භාග කියන්නේ දැන් අපි මෛත්‍රිය වඩනවනේ. මෛත්‍රිය වඩනකොට මෛත්‍රී ධ්‍යාන ලබනවා. මෛත්‍රී ධානයට මුලින් තියෙනවානේ පරිකර්ම, උපචාර, අනුලෝම කියලා සිත් තුනක් තියෙනවා. ගෝත්‍රභූ කියලා සිතක් තියෙනවා. ඒ හතරම කාමාචර මහා කුසල් සිත්. ත්‍රි හේතුක කුසල් සිත්, කුසල් ජවන. අන්නේවා තමයි මෛත්‍රියේ පූර්ව භාග සෝමනස්භාගත කුසල ජවන කියන්නේ. ඒක අපි තේරුම් කරගන්න ඕන වීතියක් අනුව. දැන් මනෝද්වාරික මේ ප්‍රථම ඥාන ජවම් වීතියක් ගැන බලන්නේ අපේ සිතේ දැන් මෛත්‍රී භාවනා වන්නා නම් මෛත්‍රී භාවනාවට අපි ගත්තේ තමන්ගේ මව, තමන්ගේ පියා, තමන්ගේ ගුරුවරයා කවුරු හරි එක්කෙනෙක් හරි නැත්තම් සීළු සත්‍යයන් කියලා හරි ඒ සත්‍ය අරමුණේ මනෝද්වාරා වර්ජන සිත පහළ වෙනවා ක්‍රියාසිත. ඒ සිතට අරමුණ සත්ව අරමුණ. ඊළඟට ඇති වෙන පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියලා සිත් හතරක්. ඒ කියන්නේ මධ්‍යම ඥානවන්තයාලයි. තීක්ෂණ ප්‍රඥාට තුනක් සම්පූර්ණ වෙනවා. පරිකාර්මික නිහිත වෙනුවට උපචාර අනුලෝම ගෝත්‍ර භූෂික වෙන පහළ වෙනවා. ඊළඟට තමයි ධානීත පහළ වෙන්නේ. ධානීත රූපාවචරයි. ප්‍රථම ධානීතේ අර විතක්ක විචාර පීතිසුඛ ඒකාග්‍රතාව කියන ධානීත අංග පහකින් යුක්තයි. ඒ ධානයේත රූපාවචරයි ඊට මුලින් තිබුණේ හතර එනම් පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භූ හතර කාමාවචරයි දෙහේතුකයි ඥාන සංප්‍රයුක්තයි සෝමනස් සහගතයි අන්නේකට කියනවා මෛත්‍රී පූර්ව භාග චිත්තේ කුසල චිත්තේ කියලා එතකොට අර ප්‍රථම ඥාන සිතින් පරිසන්දි ලැබෙනවා නම් ලැබෙන්නේ රූපාචර ප්‍රථම ඥාන බමුතලේ දැන් මේ කුසල් සිත් ඥාන සංප්‍රයුක්ත ඉතිරි කුසල් සිත් හතර කාමාවචරයිනේ. නිසා මනුලව දෙව්ලොව උත්පත්තිය ගෙන දෙනවා. දැන් ප්‍රශ්නේ මේ භවයේ බෝසතුන් වහන්සේ ප්‍රතිසන්දි ගන්නේ ඔන්නේ කියන ප්‍රථම අධ්‍යානටත් නෙමෙයි ද්විතිය අධ්‍යානටනේ තෘතිය අධ්‍යානෙට මුලින් කියනවා. තෘතිය අධ්‍යානට මුලින් කියන කාරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භූකින සිස් හතරෙන් එකකින් තමයි අර ප්‍රතිසන්දි ගන්න කුසලයේ සම්පූර්ණ වුනේ. එතකොට ඒකෙන් පේනවා සෝමනස්ස සාගත සිට බලගත් වී කියලා. විශේෂයෙන්ම බෝසතාණන් වහන්සේලාගේ පැතුම තමන් අවබෝධ කරන ලෝකයාට අවබෝධ කරවන්නේ එසා මෛත්‍රියෙන් කරුණාවෙන් පිරිතුම් ජීවිතයක් එන්න ඕන. මෛත්‍රියේ කරුණාව පහළවන්නේ සෝමනස්ස සාගත සිතක මිසක් උපේක්ෂා සාගත සිතක නෙමෙයි. නිසා සෝමනස්ස සාගත සිත විශේෂයි. දැන් ඒකට සම්බන්ධ කතාව ඇති. දැන් අද අද මේ අවස්ථාවේ සිද්ධ කරන්නේ දෙන්නේ මේ මහා කුසලයේ සෝමනස්ස සාගතවමයි. ඥාන සම්ප්‍රයුක්තවමයි. අසංකාරිකවමයි විශේෂයෙන් මේ සිල් පිරිසක් අද දින හතක් තිස්සේ පෙළියට භාවනානුයෝගීව පිළිවෙත් පුරනවා එවාගේම ස්වාමින් වහන්සේලාට දාන පිරිනැමෙනවා එවාගේම බුද්ධ පූජා පැවැත්වෙනවා කියන සන්තෝෂයෙන් යුතුව මේ දානේ සූදානම් කරගෙන ආවේ මේ සූදානම් කරගත්තේ ඊළඟට පළමුවෙන් බුද්ධ පූජා පැවැත්වුවා සංඝ රත්න දන් පැන් පිළිගන්නවා ඊළඟට මේ සිල් පිරිසද සංග්‍රහ කළා මෛත්‍රී කයින් උපස්ථාන කළා, මෛත්‍රී වචයෙන් උපස්ථාන කළා, මෛත්‍රී සිතින් උපස්ථාන කළා, දානමය පිනක් පිරුණා, සීලමය පිනක් පිරුණා, භාවනාමය කුසලයක් පිරුණා. මෙසේ තුන්දොර යොදා තුන්සිත පාදවාගෙන සිදු කරගත් මේ කුසල සම්භාරය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක අනුගාමික පිරිසක් වශයෙන් අපි ප්‍රාර්ථනා කරමු සතර මඟ ඵල පිළිවෙලින් අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියන පැතුම ඒ මේ මඟඵල නිවන සඳහා හේතු වෙන මේ කුසලයේ අප හැම දිනාවෙන් මේ පරලෝ සපත් යම්තා පින් බලාපොරොත්තු මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදීන් වෙතොත් ඒ සැමට ලැබේවා ඒ සෑම දිනාටත් මේ කුසල අනුභවයෙන් සුගති සම්පත් සිද්ධ වී සසර කතරින් එතර වී ලැබෙන අමාමහ නිවන් සුවත් වේවා කියලා කරුණාවෙන් පින් දෙමු එසේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රී මෙතින් අනුමෝදන්ව සම්බුදු සසුනට ශ්‍රී ලංකා ජීවිතයට මේ බුද්ධ ශාසනය පවත්නා මේ රටේ පූජන ස්ථානයන්ද එවැගේම අපේ බෞද්ධ ජනතාවට මහා සංඝරෝණයට මේ පූජන ස්ථානයට දේව ආරක්ෂාව සැලසා දෙත්වා සතු බෝධි වලින් සාන්ත නිවන් සුව අත් වේවා කියා දිවි මණ්ඩලයට පින්කමනුවමු. හිතවත්ම දහත් අහිතවත් සෑම සත්‍යයන්ක් මෙම පූජන ස්ථාන රටන් අවටගම වගේ මේ නගරය මේ ඕස්ට්‍රේලියා මහද්වීපයේ අපේ ශ්‍රී ලංකාද්වීපයේ ජම්බුද්වීපයේ සහිත මේ සක්වල රට දිසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේකද ලැබේවා සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කෙරුවන් සරණ වෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබස්වා ක්‍යා මෛත්‍රීන් පින් පමනුවමු තුන්සක පාදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ පතමින් සගරුවනට ආශීර්වාදයට ආයුර්ණ සතබල ඥාන පිරිනමමින් පාරමී සීලයෙන් සිදු කරගත් මේ උතුම් කුසලාන් භාවයෙන් බුද්ධාදී රත්නත්‍රය අනුභවයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරමින් හා කල්යාණ මිත්‍රයන්ගේ දාශිර්වාද බලයෙන් අද මේ දාන දවසේ දායකත්වයේ දරන දිනවත් දී සොයිසා පවුලේ සෑම දිනකටම එවාගේම අපේ දියෙන් දොසරම ආත්මය තුළු පවලේ සමට මේ සහභාගී වූ සීලමු දෙනාටම ශිල්පිරිසේ සමට මෙලොව වශයෙන් අසනීපාපලෝකද්‍රෝ ග්‍රහ දෝෂ දුරු වේවා ආරක්ෂාව සෙත ශාන්තිය සැලසේවා සමන පියවරක් ගානේ රත්නත්‍රේ සූවිසි මහා ගුණේ පිහිට ආරක්ෂා නිරතුරුව ලැබේවා ගුණනුවණින් ධන දානේ යසේතුරෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් පෙරපස සඳක් මෙන් දිනෙන් දින දිනු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ මුදුන්පත් වේවා. විංශත් සත්වර්ෂාධික කාලයක් බුදු සසුනේ පාරමී පුරා ගැනීමට දරුවන් පිහිටෙන් ආරක්ෂාව ලැබේවා. සසර ගමනේදීද භවයක් පාසා නිවන් මඟ පහදා දෙන ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් දෙක ඇතුළු සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය, සමුදය, නිරෝධය, මග්ගය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදුමහරහතුන් වහන්සේලා නිවී සැනසේ කමිනවදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමාමහ නිවන් සූ පිණිස මේ කුසල සම්භාරය හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ඉදං වූ ඥාති ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ තුළින් ප්‍රචාරය වන ධර්ම දේශනාවන් මුදල් ඉපැීමේ පරමාර්ථය කරගත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොගන්නා මෙන් සියලු දෙනාටම ඉල්ලා සිටිනවා.